ആകാം දිවිය සතුටින් يا So සුපහන් කරවන නැවුම් උදේ සම්භාවනා සමූහ භාවනාවට සම්බන්ධ වෙන්නේ නිවසේ ගෘහයේ ගෙමිදුලේ දොරකඩ නැතිනම් කඩුල්ල අසලයි සතියෙන් හා අවධානයෙන් හැරයුම් කර තිබෙන්නේ හුස්මට පමණයි. හුස්ම එන්නේ අපේම ඇරයුමකින් ඉල්ලීමකින් අපේ විශේෂ ඇරයුමකින් ඇවිත් යන හුස්මට එන්න හා යන්න සම්පූර්ණ ඉඩ අවකාශ නිදහස හුස්මෙන් හුස්මට කරන් දෙමු සෑම හුස්මක්ම අපේ විශේෂ සුවිශේෂ ආරාධිත අමුත්තේකෝ හිත සිතිවිලි අවශේෂ අමුත්තන් අනාරාධිත මහා පාරේ යන්නේ ඉන්නන් කඩුල්ල ළඟ සුළු මොහොතකට නැවතුණාවේ වැඳුණාවේ සමගත වෙමු පාරේ යන්නේන සෑම කෙනෙකු සමගම සුහද වෙමු ඒ සෑම දිනාටම මුදුමලක් වෙමු කැමැති වෙලාවක් කඩුල්ල ළඟ නැවතී සිටියාවේ එරියම් කිරීමක් නැහැ අතින් අල්ලගෙන ගෙදරට රඳවාගෙනීමකුත් නැහැ සම්මුඛය අවධානය විශේෂ අවධානය උස්මතයි අපේ විශේෂ ආරාධිත අමුත්තකයි එවිට යනතුරු මෙහිදී ගවසුනාවේ ඉන්දිකට ළඟ දොරකඩ ළඟ කඩුල්ල ළඟ කැමැති කාලයක් සිටියාවේ එතන අලුත් අලුත් සිටිවිලි අලුත් අලුත් මගින් මහපාරේ එයි ඉදී යයි ඒ සෑම දිනවම නිවස තුලට ගන්නේ නැහැ ගන්න අවශ්‍යත් නැහැ ප්‍රශ්නය ගැන අවධානයෙන් සිටීමෙන් එවිට යනතුරු සම්පූර්ණ අවධානයෙන් සිටීමෙන් බලන්න මොනතරම් අවතිමත් බවක් ඇති වෙනවද දෙයක් ඇති වෙනවද? සිත නිරවුල් වෙනවද? පාරේ යන්නේ නැත්තම් සමග අල්ලාප සල්ලාපේ දෙන්න ගියාම <coughs> මොනතරම් සිත ආකූල ව්‍යාකූල වෙනවද මේ වෙනස මුදී අධ්‍යක්ීමෙන්ම හඳුනා ගනිමු මොහොතේ මොහොතේ අදාළ අවශ්‍ය දේට පමණක් සාවධාන වීමෙන් ඒ අවශ්‍ය දෙය පමණක් මුළු සිතින්ම කිරීමෙන් හිතට මොනතරම් විවේකයක් දෙනවද දැනෙනවද එමෙන්න සිත මොනතරම් ප්‍රබෝධයටපත් වෙනවද අවශේෂ කාරණා වලට මුල් තැන වැඩි තැන දීමට යෑමෙන් ත්‍යාවශ්‍ය දේ මකහැරෙනවා එපමණක් නොවේ සිතෙහි ස්වභාවික සතුටත් විවේකයත් අහිමි වෙනවා එනිසා කල්යාණ මිත්‍රේනි මේ මූල ධර්මය පරයන්කේට පමණක් සීමා කරගන්නේ නැතිව අපි එක සෑම විටම ඒ ඒ මොහොතට ඒ තැනට ඒ අවස්ථාවට ඒ සිදුවීමට හා ක්‍රියාවට සම්පූර්ණ අවධානය ගෙනෙමු බාහිර කාරණා ඔසේ තිබුණා වේ. තිබෙන බව දන්නවා නමුත් නැහැ සම්බන්ධයක් හෝ ගන්න දෙනවක්. මේ හැකියාවයි භාවනාවෙන් දියුණු වෙන්නේ දියුණු කරගන්න ඕනේ. මේ හැකියාව නැතුව භාවනාවේ ඉදිරියක් ප්‍රගතියක් නම් නැහැ. ප්‍රගතිය ගැන ඉදිරිය ගැන දියුණුව ගැන හිතන සොයන අසන විමසන අපට ඒ සඳහා වඩාත් උපකාර වන මේ සරල මූල ධර්මය මේකේ සෑම එකම භාවිතයට ගනිමු. ඒ අධිතනින් අපි එකතු වෙමු දවසේ සෙසු කටයුතු වලට සැහැල්ලු අවදිමත් විවේකී හිතකින් සෑම දිනකටම දරුවන් සරණයි